වත්වන දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැයි කසී බාරද්දාජි සූත්‍රය ඉතින් අවසානයේ දැන් ඇවිල්ලා තියෙනවා අවසානයේ ආවයි කිව්වහම ඒ සූත්‍රයේ විස්තර විස්තර කරන කොටස සම්පූර්ණයි. ඒක ගිය සුමානේ සම්පූර්ණ කළා. ඒතර ඊළඟට තියෙන්නේ ඒක අවසාන. සිද්ධියේ තවත් තියෙනවා ඉතුරු කොටස. ඒ ඉතුරු කොටස තමයි ඊළඟට මේ අවසාන වශයෙන් පෙන්වන්නේ. ගිය පාර මේ විරිය ගැන අපි කතා කළා. ඒතර දැන් මෙතන වර්ග කොටස් තුනකින් මේ බුදුහාමුදුරුවෝ පෙන්නවා <clears throat> සංසාර දුක නිවා ගැනීම සඳහා ජීවිත සංසාර දුක කිව්වහම නිතරම නිතරම ජීවිතේ එක එක දුකට ඔකටයි සංසාර දුක කියන්නේ. අපි මේ මරණය මරණයෙන් පස්සේ ඇති වෙන උපත ගැන මේ සංසාර කතාව අපි සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒක නෙවෙයි සංසාරය. සංසරණේ කියන්නේ සිටිවිලි එක දුකකින් තවත් දුකකට. ඒ දුකෙන් තවත් දුකකට. එකෙන් එකට එකෙන් එකට සංසරණය වෙනවා. කියන්නේ ඒ මූලික දුක පවත්වා ගැනීමට ඊළඟ සිටිවිල්ලේ ඒක බෝ කරගෙන තව ශක්තිමත් වෙනවා. ඒ දුක. ඒ හැම සිටිවිල්ලක් අස්සෙම දුකක් තියෙන බව කිව්වොත් සමහර විටයක පිළි නොගෙන ඉඳක් හිතෙන්න පුළුවන්. නමුත් හැම සිතිවිල්ලක් අස්සන පාලනය නොකළොත් හැම සිතිවිල්ලක් අස්සම දුකක් තියෙනවා. ඒක අපිට බහුල වශයෙන් අපි විඳින නිසා ඒක අපි දැන් පිළි අරගන්න දැස් වෙලා ඉන්නවා. ඉතින් දුක විඳිනවා. එච්චර. ඉන්නේ හම්කුත් නෑ. ඒ දුකකින් දුකට සංසරණය වීම තමයි මේ සංසාර කියන කතාවෙන් කියන්නේ. ඒකට සංසාර දුකයි කියනකොටම අපි අද මේ ජීවිත මේ පාවිච්චි කරන ජීවිතය තුළ තීන සිද්ධිය ඊළඟට අනාගතයට ලැබෙන ලැබෙන ජීවිතයක එක බලපානවා. ඒ ස්වરૂපේ පාවිච්චි වෙනවා. නමුත් දැන් මේ කතා කරන්නේ දැනට අපි පාවිච්චි කරන ජීවිතයේ අයිතිවාසිකමක් ගැනයි. එතකොට මේ දැන් බේරෙන්න යම් කිසි කෙනෙක් ඒ පීඩණයෙන් බේරෙන්න යම් කිසි කෙනෙක් ලෑස්ති වෙනවා නම් ඔහුගේ ජීවන රටාව සකස් වේ යුතු ආකාරයේ මුල් ගාථාවේ පෙන්වනවා. ඒ ජීවන රටාවත් එක්ක එක් හේතු කරුණු සද්ධාවාදී ඒ කරුණු දේව හැම වෙලෙම කියන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඒ <clears throat> ඒ කරුණු ටික ජීවිතයේ කාසු වෙච්ච හැටි දැන් මේ කාසුලත් ඒ මතක ඇති සටහන් ඇති ඊළඟට එයාගේ ජීවිතය ඇතුලේ සිදුවෙන වෙනස පෙන්වන බුදුහාමුදුරුවෝ කාය ගුප්ත වටි ගුප්ත කියලා ඒ ඒ පුජ්‍යලයා ඒ කරුණ ටික ජීවිතයේ කාසු කරනවත් එක්කම අනිවාර්යයෙන්ම අර සුචරිත ස්වરૂපයක් ජීවිතයේ එක්කාසු වෙන්න එක්කාසු වීම අරකී ප්‍රතිඵලයක් හැටියෙන් බුදුහාමුදුරුවෝ එතකොට මේ ඒ කියන සීමාවට වැටෙනකොට ඒ පුද්ගලයා අර කිව් සංසරණය දුකකින් දුකකට වැටී එයා පාලනයෙන් යුක්තව ඒක වෙනස් කරනවා සුඛයෙන් සුඛයටපත් කිරීමේ සංසරණය. ඒක සංසරණය. ඒක පාලනයෙන් යුක්තව කළ යුතුයි. පාලනයක් නැතුව ඒක අනිවාර්යෙන් කරන අධ්‍යයක් නෙවෙයි. ඒකට හේතු එක්කාස් වෙන්න ඕන ඒ විදිහට වැඩ කරන්න. ඒතකොට ඒ එක්කාස් වීච්ච හේතු ටිකයි අර මුලින් අපි මේ මුල් ගාථාවේ පෙන්වන්නේ. ඉතින් ඒ කාරණා ටික එක්කාසු වෙනකොට පුජ්‍යලයක් එහෙම් පිටින් ශාන්ත වෙයි. ඒක තනි වශයෙන් කියනවා නම් පුජ්‍යලයාගේ සියල්ල ශාන්ත වෙන්නේ කිව්වේ නිකන් ගුලි ගැහිච්ච මිනිහෙක් වගේ ජීවත් වෙනවා නෙවෙයි. ඉවසුම් දීලා <clears throat> හැම එකක් එක්කම හැම එකක්ම පාලනයට යටත් කළා. පාවිච්චි කරන පාවිච්චි කරන තත්ත්වයක් එයාගෙන. දැන් කොයිතරම් බඩගින් තිබුණා. පාන් කෑල්ල කනකොට. අර ප්‍රතිචිගක ගාගෙන කෑම අර රසයේ භුක්ති විඳීමට කැමති පුද්ගලයා විසින් කරන එක. එහෙම නැත්නම් බඩගිනි කණ්ඩෝනේ කියලා පාන් කියලා ගින ගියොත් අර කියන පාංගයක තියෙන සම්බන්ධතාවය ඔහුගෙන් ඈත් වෙනවා ඒක අප්‍රිය වෙනවා. අන්න ඒ වගේ මේ පාලනය කියන එක අර නිකම් පාංගිලින්න වගේ තමයි මේ ලෝකයේ තියෙන සියලු නිමිති ඉන්ද්‍රියන් ආශ්‍රය කරනවා සිතෙන් පිළිගන්නවා කියන්නේ. අර පාලනයට යටත් කළා කරන කිව්වේ ඒ සෑම නිමිත්තක්ම අපේ ජීවිතයේ එකාසෙනත් සමගම දුකක් නිර්මාණය කරන්න දුකක් නිෂ්පාදනය කරන්න සෑම සංවිධානයක්ම අපේ ජීවිතය ඇතුලේ ලෑස්ති වෙලා ඒක මූලික ධර්ම ටික කතා කරනවා නම් පංච නීවරණ ධර්ම කියලා කියන්නේ. ඒතකොට ඔය ධර්ම අපේ ජීවිතය ඇතුලේ හැම වෙලේම බලපාන තත්වයකයි අපේ ජීවිතය සකස් වෙලා ඒක නිසා හැම අවස්ථාවකම ඒ ගන්න දේ අර පොති ගාල කාන් හදි ගාල කාන් කන්න පාන් කන්න වගේ හැම වෙලේම පාලනය කළයි ඇතුළට ගන්න. ඔන්න ඔකට කියනවා අර ස්කරිත කියලා වචනය පාවිච්චි කළේ කායගුත්ත වචීගුත්ත කියලා. ඔව්. ඒතර ඔය කියන ඒ ධාතාවට අයිති හරියදී ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ සිද්ධ වෙන්නේ එයාගේ අර නොසන්සුන් ස්වરૂපයක් සංවිධාන වෙමින් තිබිච්ච මානසික ක්‍රියා අපිරිවෙලක ආශ්‍රයෙන් යාට වෙච්ච ලැබිච්ච දුක්ඛිත අයිතිවාසිකම නැති කිරීමට අර කිව් පාලනයෙන් යුක්ත ස්වરૂපයක් ඒක ඇතුළට එක්කාසු කරමින් සුවයක් විඳින්මින් පැවැත්මක රැඳීමක් එයා ඒ කොටසින් කරගන්නවා කොටසින් කරගන්නේ ඒකෙන් සිද්ධ වෙන්නේ ඒකයි එතකොට දැන් මේ අපි බුදුදහම ඉගෙන ගන්නයි කියන එකේ පරමාර්ථයේ විය යුත්තේ අපේ ජීවිතය එක්ක ඒ බුද්ධිමත් ධර්ම සම්බන්ධ කර ගැනීම කෙසේ කළ යුතුද කියන දැන ගැනීමටයි මේ බුදු දහම ඉගෙන ගන්නේ. විගා විභාග පාස් කිරීම ඒවා ඔක්කොම නිකන් අඩ කප්පල් වැඩ. ඒවා කිසි වටිනාකමක් නැහැ. වටිනාකම තියෙන්නේ ඒකේ. මොකද්ද? මේ බුද්ධිමත් අයිතිවාසිකම එක්ක. අපේ ජීවිතය සම්බන්ධ කළා අප්‍රිය වෙච්ච ජීවිතයක්. අප්‍රිය වෙච්ච ජීවිතයක් ප්‍රියභාවයට හරවා ගන්න. අපි විශ්ින් කල යුත්තේ කුමක්ද ඒ වගේ එක්කාසු කර ගන්නේ ඒ ටික ඉගෙන ගැනීමයි බුදුදහම ඉගෙන ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙමනම් මහා ගොඩක් ඉගෙන ගන්න මොනවාද ඔය එක සූත්‍රයක් ඉගෙන ගත්තාම මදිද්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් එක එක පුද්ගලයාගේ ජීවන රටාවල් වලට බලපාන ධර්ම ස්වરૂප එක එක ආකාරයි. ඒක නිසා එක එක්කෙනාට මේ වදින පහරවල් ඒවට තුලින් වදින ඒ සූත්‍රවල තියෙනවා. ඒ නිසා එදී දැනි පුළුවන් තරම් ඉගෙනීමට මොනවා වෙන්නේ. ඒකට මම විසින් අර ජීවිතේ දෙපතුරු ධර්ම වල පුඩ සඳහන් වෙන අර ශාන්ත තත්වයට කියන්නේ සමතේ කියන. ඒ සමත තත්වය අපි මෙසේ කියන. ඒ කියන්නේ චිත්ත සංසිඳටපත් වෙනවා. චිත්ත සංසිඳපත් කියන්නේ අර පීඩා දෙමින් තිබිච්ච තත්වයන්. උදාහරණයකට උපකමින් ඉස්සරහට ආපු ධර්ම ස්වરૂප එන්න නොදෙන මට්ටම මෙයා සකස් ඔබට සම්පාලනය කියන්නේ. ඒ ධර්ම සිතේ නොතන වදලා නා මෙයා මෙයා සික්ක හොරනවා. ඒ හුරු කිරීමට අනුව ධර්මපශයෙන් ඒම පවිත්‍රට මේක ජීවිතය හැදේ. ඉතින් මේ පුජාත ජීවිතේ විනාශ මොකද? ඊව ජීවිත අපිනවෙන්නේ. ඒ භාවයෙන් අපේ ජීවිතව සතුටු වෙන්න මේ උපකරගන්න. අපි පිළිද ප්‍රේම කළ හැමෙම අපි ජීවිතය අහක. ජීවිත ජීවිත අපි පැවැත්මට මොන අපකනේ. මේ ඊදල් ලැබෙන්නේ. මේ පාදම් තුන් ඇයි මෙහෙම වෙන්නේ? බේත්මට විඳ පුළුවන් ආසෙන් යම් කාර්ය කරන ඒ පාගේ ඉතින් සමාස් කිරි ඒ කිය අකපි දැන් යම් කිසි මොණ්ඩක නම් ඒ පුඩක සැකම් දිනෑ අක එයා අප්‍රියයි ඒ වගේම මේ හිතේ අපි දුක් නම් විඳින්නේ අපට ඒ දුක් විඳින ජීවිතය අප්‍රියයි අප්‍රිය නිසා ඒක හෙලා දකින්න ඒක අනවශ්‍ය දෙයක් ඇති දිතනවා අදි ওই විදිහේ සාප කරමින් අපි ජීවිතය පාවිච්චි ඒ මොකද හේතුව? ජීවිතේට අපි ආසයි. ජීවත් වීමට කැමතියක් නැත්තක් නෑ. නමුත් මේ ජීවත් වෙන කාලය තුල ලැබෙන අයිතිවාසිකම් එක්කයි අපේ පොරේදී. ඒක නිසා පළමුවෙන්ම ජීවිතයට අර ශාප කරන ගති පෙනයි. ඇයි එහෙම වෙන්නේ? අපි කාලාන්තරයක් තිස්සේ ජීවිතයට ශාප කර කර ආපු නිසා අද ශාප කරන පුද්ගලයෝ හැටියෙන් අපි පුදිලා තියෙනවා. අපි මේ මිනිස්සු වශයෙන් අපි සුගතිය ඉන්නේ කියලා කතා කරනවා. මනුෂ්‍ය දේව බ්‍රහ්ම කිව්වම ඔව් එහෙනම් අපි සුගතිය තමයි කියන්නේ. මම සුගතිය කියන්නේ වින්දනයේ හැටියට. තමා දුක් නම් විඳින්නේ. එයා ඉන්නේ දුගතිය. ඒක ජීවන රටාව පාවිච්චි කරන හැටියටයි ඒ සුගති දුගති බෙදෙන්නේ බැරේ. එතකොට මේ සමත අර මානසික මට්ටම තමන්ද දුකක් නොදෙන පිළිවෙලට අර සුචරිත වචන සුචරිත කියා ඒ වගේම මානසික ශාන්ත භාවය කියන මේවා සංවිධානය වෙනකොට එයා අර ශාප කරපු ජීවිතයට එයා කැමති වෙන්නේ. එතකොට මේ ශාප කිරීම නිසා මෙයාට මේ ආත්මේ මේ අයිතිවාසිකම පීඩා විඳින අතර එයා මැරෙන්නේ ශාප කරන්නේ. ඒ කියන්නේ කෙලෙස් මිශ්‍රණයෙන් එයා දුක් විඳින මැර කියන්නේ ඒ අවස්ථාවේ එයා ජීවිතේක කැමති නැහැ. අපෝයි අම්මා ආදි වශයෙන් දුක් ගැනවිලි කී කියයි යමරේ. එයාට ඒ දුක් ගැනවිල්ලට අයිති තැනකුයි ලැබෙයි. ඒ තනත් මේ දුක් ගැනවිල්ලම පාවිච්චි කරනවා මොකද ඒ ආකාරයෙන් මෙයා එයාට ගින්නේ. කියන්නේ කවුරුත් මෙහි යනවා නෙවෙයි ඒ උපතේ විදිහට සකස්. අර විදිහට සාන්ත ස්වરૂපකින් මේක අත් කවුරු ජීවිතය පිළිබඳ වගකීම ගැනීම කරන පුජ්‍යලියෝ කල්පනා වියුක්තා. නැත්ද? අපි මේ විදිහට සකස් කර නොගත්තොත් අරනවා ඉස් කරගත්තා සුක්ති සංඛ්‍යාත සැප කියන අයිතුව තමයි ඒ පුජ්‍යලයට තියෙන්නේ මොකද යා දෙහෙරි ජීවිතේ පාවිච්චි කළේ කනත් පෙන් බොහොම සතුටු විදියට ඉතින් ඒක නිසා සතුටුදායක අයිතිවාසිකම් එක්කයි යාගේ දැන් සම්බන්ධතාවය පවතින. අසතුට වෙන එක ඒවා එක නැහැ. අන්න එතකොට මේ ලෞකික අයිතිවාසිකමක් ගැනයි බුදුහාමුදුරු පළමුවෙන්ම කියන්නේ. බුදුහාමුදුරු ලෝකෝත්තරේ කතා කරලා ලෞකිකයේට ශාප කළා දොස් කිව්වයි සම්පූර්ණ බරුවක්. ඉස්සෙල්ල ලෞකිකයේ සපවත් කරගෙන ඒ සපවත් ජීවිත මට්ටම උඩ ඉඳගෙන ඔබට එපා නම් මේ ඕක ඕකෙත් ආදීනව ඔබට පේනවනම් එහෙනම් ජීවිතය අවසන් කරපන් ඒකට කියනවා ලෝකෝත්තර කියලා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය. එතකොට මේ ලෞකික අයිතිවාසිකම ලැබෙන හැටි මේ භාරද්වාජට කිව්වා. අන්න භාරද්වාජ ඔය ජීවිතය රසවත් වීමට මෙන්න මේ හදන මේ ජීවිතේ යනකොට ඒ කාන්තේම ජීවිතේ විරසකම් ඔක්කොම ගසා දුරුවන් වෙනවා. ඒකයි පළවෙනි අදිය නැත්තම් පළවෙනි ක්‍රමය. ඊළඟට තමයි අර අර විලියම් මේ දුර දෝරයියන් කියලා ගිය පාර අපි යම් කතාවක් කතා කළා නම් ඒ වෙන්නේ මොකද්ද? මේ ජීවිතේ අර සුඛ ස්වરૂපේ සංවිධාන වෙච්ච හැටි අනේ ඒකත් මහා ලොකු බලවත් අයිතිවාසිකම. ඒක නිධානයක් වා. ඒ මොකද්ද? ඒ Taman යම් කිසි පාලනයක් යටතේ අර සැප දෙන தත්ත්වය හැදුවට පස්සේ විරියම් මේ දුරදෝරයන් කිව්වේ ඒ ශක්තිය විසින් ඒ ජීවිතයේ තුල නානාකාරවල සැප මට්ටම් වලට ජීවිතය සංසරණය කරනවා ඒකත් සංසාරේ ගමන. අරකත් සංසාර ගමන. සංසරණය වීම. ඒකට අරක දුකින් සංසරණය වෙනවා මේක සැපෙන් සංසරණය. ඒතකොට මේකට මොනම ආකාරයකවත් අමුතු සංවිධානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියලා තියෙන ක්‍රමය යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන පුද්ගලිකව ඒක මේ සමාජයට පෙන්වන්න නෑදෑය මැද්දේ අපංගම් කියන්නේ ඒව එකක්ක නෙවෙයි. Tamanda පුළුවන් ප්‍රමාණය මේ ක්‍රමය පාවිච්චි වෙගෙන එනකොට එයාට තේරෙනවා ඇති මේ ගාථාවෙන් කියවෙන පදයම ඔහුගේ ජීවිතය ඇතුලේ ක්‍රියා කරන. මොකක්ද? හොඳ මට්ටම. එතකොට අපිට ක්‍රියා කරන්න පස් පැත්ත, හය පැත්තක් තියෙනවා ඉන්ද්‍රියන් කියලා. ඔය හයම ඉස්සෙල්ලා අපි ටිකක් කල්පනාකාරීව අර හොඳ පැත්තට හරවල ක්‍රියා කරමින් ප්‍රමාණවත් පුරුද්දක් දුන්න හැටි ඊට පස්සේ ආ මහන්සි වෙන්න ඕනේ. එයා ඊළඟට ඒ හුරුවට අනුව ජීවිතේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ ජීවිතේ ඒ විදිහට ක්‍රියා කරන්න පටන් ගන්න අවස්ථාව බුද්ධාගමේ පෙන්වන්නේ ධ්‍යානය කියලා. ඒත් අභ්‍යාන කියන කතාවට වෙන අයිතිවාසිකමක් පෙන්වනවා. මොකද ඒ අපේ ආධුවේදී වෙනත් ආගම් වල ක්‍රම. දැයි ඒක નિરાයාස ක්‍රියාවට පත් වෙනවා. ඒකට දැහැන කියන්නේ දැන් හුරු වෙලා. දිනුයි කියන අර්ථයයි තමයි පෙන්වන්නේ. ඒක හුරු වෙලා දැන්. අන්න ওই විරියම් මේ දුර දෝරයන් කිව්වේ ඒක. එතන ඉඳලා ඒ තමන්ගේ අර ජීවිතය ඇතුලේ ඒ සපවත් මට්ටම විඳගෙන විඳගෙන විඳගෙන විඳගෙන මෙයා ජීවිතේ ගෙන යනකොට මෙයාට සැපය පිළිබඳව තිබිච්ච අපේක්ෂාව ආශාව ඒකේ අවශ්‍යතාවය මේ ඔක්කොම යට හුරු වෙනවා හුරු වුණාට පස්සේ තමයි යෝග යෝගක්ඛේමාදි වාහනං කියලා ඒ ගාථාවේ කිව්වේ එයාට දැනෙනවා මේ වින්දනයේ සුළු වෙනසකුයි මට මේ ලැබිලා තියෙන්නේ. මොකද්ද? ඉස්සෙල්ලා පීඩා සහිත වින්දනයක් මම ලබාගෙන. දැන් මේ මම පාලනය කරගෙන තියෙන්නේ ඒ පීඩා සහිත වින්දනය පීඩා නොවන මට්ටමට මට උහුලන්න පුළුවන් මට්ටමට අරන් නමුත් දැන් මට පේනවා මේකත් විදෝ විදෝ ඉන්නවා විනා මොනවද මා ජීවිතෙන් ගන්නෙ ගන්න මුකුත් නැහැ විඳෝ විඳෝ ඉන්නේ විතරයි. කොහෙ ගියත් කොතන හිටියත් එතන විඳීමක් හර මුකුත් නැහැ. අන්න ඒ කාරණය තේරිච්ච හැටි විඳීම සංවිධාන වෙන්නේ මොකෙන්ද කියලා දර්ශනයක් මෙයාට මෙයාගේ බැලීමේ වැඩි උනන්දුවක් ඇති වෙනවා. බැලීම කියන්නේ ඒ කොහොමද මේ විඳීම පවතින්නේ මොකක්ද? යෝගක්කේම ආදිවාහණයෙන් සතර යෝගයන් කාම භව දිට්ඨිය විද්‍යා පෙන්වනවා. පෙන්වනවා කියන්නේ දකින්න අය. මෙන්න මේකයි. කැමැත්තකුයි මට මේ වදේදී. ජීවත් වීම තමයි මා ලබලා තියෙන ඉතාම අවාසනාවන්තයි කියලා. ඒ කවුද? එයා තීරණය යම් අවාසනාවන්ත අයිතියක් මම ලැබුවා නම් ඒකේ පළවෙනි අංකය තමයි ජීවිතය කියන්නේ. ජීවත් වීම නිසයි මේ ඔක්කොම වෙන්නේ. ජීවත් වීම නවත්තන්න. ජීවත් වීම නවත්තන්න ජීවිතය පවත්න්නේ මොකේද? ජීවිතය පවත්න්නේ මෙන්න මේ කරුණු උඩයි. අන්න එහෙමනම් මම ඒවා ගච්ඡන්ති අනිවත්තන්තං කියලා වචනයක් පෙන්වන්නේ මොකද්ද? ඒක ජීවිතයාගේ පැවැත්ම නවත්තන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම නොනවතී කරන නිසා නොනවතී කිව්ව අර ඉස්සෙල්ල කිව් ක්‍රමයට අර විරියේ බලෙන් නොනවිත් මේ ක්‍රියාත්මක වෙනවා. ඒක අස්සට ඒ අනිවාර්යෙන් කරන ක්‍රියාව අස්සට මේ අවබෝධයේ මේ වැටහිම දාලා දැන් අර කිව් කාරණා හතර දිලා යන දුර්වල වෙන අඩු වෙන තත්ත්වයට මෙයා ජීවිතේ සංවිධාන යත්ත ගන්තාන සෝචිතී කියලා ඒ ගාථාවෙ පෙන්නවා ඒ தත්ත්වය උදාවේ උදා කරගෙන ඒ தත්ත්වය මිනිස් සංකාරයේ තුල ක්‍රියාත්මක වෙනවා නම් මේ ආත්මේ කොතන ගිහිල්ලා හිටන් කොයි දේ ආශ්‍රය කළත් දැවීමක් එන්නේ නැහැ. ඒ වගේ යාට මේ ආත්මේ ඒකේ සම්පූර්ණත්වය දකින්න බැරි වුණා නම් නැවත කොයි හරි උප්පත්තිය ලැබුවා එයාට මේ සෝචනි ශෝක කියන අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝවාන් වෙච්චාට පස්සේ ලැබෙන අයිතියක්. ඒකට ඔය මා මෙච්චර ගෙනාවේ අද මේ සූත්‍රේ අවසන් වෙනවා. අවසන් වෙන්නේ කී දැන් මේ තියෙන්නේ ඊළඟට කසී බාරද්වාජයේ ජීවිතයේ මොන தත්වයක වැටුනේ කියන පෙන්න. ඊළඟට බුදුහාමුදුරු වදාරනවා උන්වහන්සේගේ ජීවිතයේ ඉස්සරහට දාලා ඒව මේසං කසී කත්තා. සා හෝති අමතප්පලං. ඒ කිව්වේ මෙන්න මේ විදිහට සීසාලා. අපි 100ක් ගැන කතා කළේ. මෙන්න මේකයි මගේ සීසය. මේ විදිහට සීසෑම නිසා සීසෑම නිසා අමතං ඵලං අමත අමුත්ත ඵලයක් අමුත්ත කියලා කිව්වේ කිසි කිසිම දවසක කඩන්න මිනින්න නැති කරන්න විනාශ කරන්න මොනම ලෙසකින්වත් බැරි ඵලයක්ම ලැබෙන්නේ මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ගැන දැන් මේ කශී බාරද්වාජට කියන්නේ. කවදාවත් වෙනස් කරන්න බැරි. අමෘත කියලා කිව්වේ නොමැරෙන, නැති නොවෙන. ඒක මේ රසවත් කියන එක නෙවෙයි ඒකෙන් පෙන්වන්නේ අමත ඵලය කියන්නේ. ඒකට මේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මේ නොකඩෙන, නොබිදෙන වෙනස් නොවන කියලා කිව්වේ මොකද? සෝහන් උනාට පස්සේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ. ඔහුගේ ප්‍රධාන කරුණු ටික භයානික ධර්ම විනාශ කරගත්තට පස්සේ කවමදාකත් ඒ කුජලයා මොන උපක්‍රමයක් හෙදුවත් දුකට නම් දාන්න බෑ. දුකට නම් දාන්න. නමුත් ඇතම් පුවත්වල ඒ සෝවාන් වෙච්ච කුජලයා අනාගතයන් ගැන පොත්වල සඳහන් වෙනවා. සම්පූර්ණ බොරු. එහෙම කවදාකත් සෝවාන් වුණාට පස්සේ අඬන්න සිද්ධ වෙනවා නම් ඒ සෝවාන්කමෙන් කිසිම වැඩක්. මොකද අඬන මතේ ආපු හැටි අඬන චිත්තේ ආපු හැටි මරණසන්න මොහොතේ આવොත් එයා අපාය යනවා. දුක කීට යනවා. ඒ කොහොම විග්‍රහයන් ඔය තැම්තැන් වලදී මේ අමත ඵලයක් ගැන බුදුහාමුදුරු කතා කළේ සෝහාන් තත්ත්වයට පත් වුණාට පස්සේ ලැබෙන අයිතිය. ඊළඟට <coughs> ඒතං කසින් කත්තාන සබ්බ දුක්ඛපම් මේ සී සෑම කරපු නිසා මම සියලු දුක්වලින් සම්පූර්ණයෙන්ම මිදුණු කෙනෙක් බවට පත් වුණා කියලා බුදුහාමුදුරුවෝ කචී බාරද්වාජට කිව්වා. ඔන්න දැන් ඒ කියන්නේ මේ සූත්‍රයේ අයිති විස්තරේ ධර්ම විස්තරේ ඔන්න ඔතනින් අවසන් වෙනවා. නමුත් මේක කතන්දරය තව ඉස්සරහට යනවා. ඒකෙත් තියෙනවා ප්‍රවිෂින් දතිතු වැලගත් කරුණු. ඒ මොනවද? මේ කසී භාරද්වාජ මා මාන්නකාර සුද්ධල බ්‍රාහ්මණ මිනිස්සු. ඒකට යා දැන් මේ බුදුහාමුදුරුවෝ වැඩලා ඉන්නේ ආ පින්දපා. පින්දපාත වැඩලා ඉන්නේ ඊළඟට කිව්වා ඔබ වහන්සේ මේ අමුත්ත ඵලයක් නොනැසෙන සැපයක් ලබන ලබන සීසෑම කළා තියෙන බව දැන් මට හොඳට වැටහුණා. ඒක මම පිළිගන්නවා. ඒක නිසා දැන් අපි බොහෝම සන්තෝෂෙන් මේ කිරි ආහාර පූජා කරන ඔබ වහන්සේට පිළිගන්නවා. ජාතිවදාලා දැන් මේ මහා විශ්වයක් කතා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔය කිරියා මට පිළිගන්න ඉඩක් නැහැ පුළුවන් කමක් නැහැ. ඔය හරි මේ කුලියක් ගන්නවා වගේ නම තුන රන්දරයක් තියෙන්නේ. උඹට බණ කිව්වා. ඒ නිසා ඔබ කිරි පත්තිකක් දෙනවා. ඒක මම පිළිගන්නේ නැහැ. නමුත් ඕක කාටවත් දෙන්නත් එපා. ඕක අරන් ගිහිල්ලා කොහරි වතුරකට හරි කොහරක් දාපන්. ඔය කාටවත් කන්න හොඳේ නැහැ. කියන කතාවක් කියලා ඉතින් ඒ මනුස්සයා බුදුහාමුදුරුව වදාළ ඒ අවසර ලැබිච්ච ක්‍රමයට අනුව අර ක්‍රියාහාර ටික බුදුහාමුදුරන්ට බෙදන්න ගත්තු ක්‍රියාහාර. ඒ වතුර දාපුවාම දුන් දාන්නයි චිටි චිටි ගාලා පුපුරන්නයි පටන් ගත්තා. ආ අන්න මේ මොකද මේ උනේ? මෙතන බුදුහාමුදුරුවෝ කෙලින්ම කසී භාරද්වාජ ගාවට ආවේ. එයාගේ මාන්නේ නිදලා. ඒ වගේම ඒ මූලික ක්ලේශ ශක්තිය මර්ධනය කළා. එයා ක්ලේශ නිවා ගන්න මඟ පාදලා දෙන්නයි බුදුහාමුදුරුවෝ වැඩි. දැන් මෙයා අර බුදුහාමුදුරුවෝ ආහාරය ඒ ජීවිත දාන්නේ කිව්වේ ඒක දුම් දමන කුපුරන තත්ත්වයක් ඇති උනේ ඒක විශේෂ උපක්‍රමයක් බුදුහාමුදුරුවෝ. ඒ මොකද්ද? අර සාමාන්‍ය ලෝකේ එක එක්කෙනා එක එකට එක එක පිළිගන්නා තත්ත්වයක් තියෙනවා ඒක ඒක පුජ්‍යයාගේ හැඟීම් වල හැටියට. දැන් මේ කසී භාරද්වාජ මේ මේ ධර්ම විග්‍රහය හරි විග්‍රහය බොහොම හරියට කිව්ව ඒක ඔප්පු වුණා. කියලා හිතන් එතනින් නැවතුණා නම් සමහර විට ඊට පස්සේ කසීබ ආරද්වාජ පැවිද්ද ඉල්ලන තත්වයට නමා ගන්න බැරි වෙනවා. ඒක නිසා බුදුහාමුදුරන්ගේ අභ්‍යන්තරික පුජ්‍යලික ශක්තියෙන් අර தත්ත්වය පෙන්වන මෙන්න මෙහිම බලයකුත් මේ චිත්ත ශක්තිය ඇතුලේ තියෙනවා. ඒවා ඉතින් අර ප්‍රත්‍යඥ ජීවිතයේදී ඔබට ආශා කරනවා. ඉතින් එහෙන් මෙහෙන් මිනිහා රවුම් කරලා තැනට වට ගණ්ඩයි මේ බුදුහාමුදුරු පත්‍රමේ. නැත්නම් ඒක දුක් ධම්ම චිලිච්ච ගාවත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වෙලාවේ අර පුද්ගලයාව නියම තැනට දමා ගන්න බුදුහාමුදුරු ඒ පුද්ගලික අභිඥා බලය ඒ වෙලාවේ පාවිච්චි කළා. ලෝකෙ පෙන්වන්න නෙවෙයි ඒ මිනිස්යාව ඒ තැනට යදා. එතකොට ඒක ඒ ආකාරයෙන් වුණාට පස්සේ මම කියනවා මේ බුද්ධලයාට. අර ඔක්කොම එක්කාසු වුණාට පස්සේ මෙයාගේ ලොමු ලොමු ගහ ගැනීම. ඒ කියන්නේ මොවිල් කලින් හිටිල්ල සිද්ධ වුණා. ඒ වගේම ඒකේ දැන් සංවේගයටපත් වෙනවා. සංවේගයේ කියන වචනේ අපි බොහෝ තැන්වල සමහර කියන්නේ මහා දුක් සහිත දුකකින් සංවේගය කියන්නේ ඒක නෙවෙයි. සංවේගයටපත් වෙලයි ලොමු දහ ගැනීම සිද්ධ වෙනවා. ඒ කාට ප්‍රයෝජනය අපි කාට? ඒ මොකද්ද? අර සංවේගය කියලා කිව්වේ යම් ධර්ම ස්වરૂපයක්. බුදුහාමුදුරුව විශ්ින් විග්‍රහ කළාද? ඒ සංඥාවලේ හැඟීම් ජීවිතය ඇතුලේ බලපාන ජීවිතය ඇතුලේ ඒ හැඟීම් নিরතුරුව බලපාගෙන බලපාන தත්ත්වය උදා වුණ හැටියේ ඒ උදා වූ தත්ත්වයයි මේ සංවේගී ඒ හැඟීම් ඒ ධර්මමය හැඟීම් ජීවිතය ඇතුලේ ආධිපත්‍ය දර නැත්තම් පෙරමුණ අරන් සිටවිලි එක්ක බලපාන්න පටන් ගන්නවා. රහතන් වහන්සේලා ඒ දැන් යම් යම් දේවල් දැක්කම සංවේගපත්තෝ කියලා ඒ බුදුහාමුදුරේ ඒ පොත්වල සඳහන් වෙනවා. ඒ සංවේගයටපත් වෙනයි කියන්නේ ඒ එක පැත්තකින් උන්වහන්සේලාගේ මේ විදිය தත්වයක් අපේ ජීවිත තුළ තිබිලා බේරෙන්න තියෙන එක ගැන කරුණ වෙන්නකොහම අනේ ඕක නේද මා ළඟ තියෙන්න ඕන නමුත් නැත්තෙක්ම මේ ඕක නේද කියලා නැතිකම ගැන බය හිතන මෙයා හිතේ බයක් ඇතිවෙනවා. අන්න ඒකයි සංසාර බය කියන්නේ. අපි හිතේ බයත් ඇතිවෙනවා. ඒ වගේම අර දෙරෙන් ඉඩකට හම්බෙච්ච එක ගැන ලොකු විශ්වාසිකුත් දානවා. අන්න ඒ දෙක ක්‍රියා කරලයි අර ශරීරයේ ලේවල පියා ගන්න අමුතු කම්පනයක් ඇති වුණා ඒකයි ඔය මයි ලොමු දැහැගත්තයි හැබැයි අපිට දැන් අපේ තියෙන දුර්ලභම ඒ ලොමු දැහ ගන්නා ක්‍රමයට தත්ත්වයට සිත්තල මේක බලපන්න කියා ගන්න අපිට බෑ ඒ වගේම අහන පුජ්‍යලයාට ඒක තේරුම් අරගෙන ලොමු දහ ගන්න தත්ත්වයට සිත ගන්න අහන පුජ්‍යලයාට බෑ. එන්න දෙගොල්ලන්ගේ තියෙන දුර්වලකම් දෙකක් අද මවිල් කෙලින් හිතින් නැත්තේ ඔන්න ඔබ දැන් නැත්තම් හිතෙන්න පුළුවන් මොකද මේ අපේ මයිල් කෙලින් හිතින් නැත්තේ ආමුදුරු පණ යනකම් කෑ ගහනවා කිය. ඔය දුර්ලකම් දෙකයි ඒ බලපෑ. බලපෑ. නමුත් අද දේශකයාගේ සමර්ථකම කෙසේ වෙතත් අසන්නාගේ සමර්ථකම හොඳින් උද්දුත් වෙනකොට එහෙම වෙච්ච තැන් තියෙනවා. එහෙම වෙන අය ඉන්නවා. හොඳයි දැන් මෙතන සංවේග වීමයි නොමුදා ගැනීමයි සිද්ධ වුණාට පස්සේ බ්‍රාහ්මණයා කියනවා යටිකුරු තිබිච්ච දෙයක් උඩුකුරු කළා වගේ කියලා. ඒක බ්‍රාහ්මණය විතරක් නෙවෙයි. මේ කසීබාරද්වාජ සූත්‍රයේ විතරක් නෙවෙයි. ඕනම සූත්‍රයක මේ යමෙක් ඕක අහලා අවසානයේ කියන්නේ ඔකමයි. ඒ කියන්නේ කුජලයා පුජ්‍යලයා කිව්වා නෙවෙයි. පුජ්‍යලයාට හිතේ මේ කාටත් වෙන සිද්ධියකුයි මේ සූත්‍රයේ ඇතුළු කරලා තියෙන්නේ. යටිකොළු නික මුණින් අතට හරවලා තිවිච් එකක් උඩු බෙලියකට හැරෙවුවා වගේ කියලා කියන්නේ සංසාරේ අනාදීම කාලයක්. සසර ගමන ආපු පුද්ගලයා යම් දවසකද මේ බුදුදහම තේරුම් අරන් ඊට අනුව සිටිවිලි සංවිධානය කරන්නේ ඒ තාක්කල් මුණින් අතර තමයි අපේ හිත තියෙන්නේ. ඒ මොකද? දැන් වතුර කලයකට වතුර පුරවන්නේ වතුර බොණ්ඩ ඕනකම තියෙනවා. එතකොට මේ වතුර බොණ්ඩ ඕනකම තියෙන මිනිහා කලයේ මුණින් අතට හරවලා ලිදෙන් අරන් වතුර නැත්තම් පයිප්ෙන් වතුර පිරෙව්වට ඒ වතුරේ කලයේ වතුර පිරෙන්නේ නැහැ. එයාට වතුර බොන්න හම්බෙන්නේ නැහැ. පිපාසයෙන්මයි එයාට කාලය ගත කරන්නේ. අන්න ඒ වගේ සංසාරේ ගමන් කරන පුජ්‍යලයා තද අපේක්ෂාවකින් සැප විඳීමේ කියන්නේ දුකින් නිදහස් වීමේ අපේක්ෂාවක් පෙරදරි කරගෙන පදනම් කරගෙන ඉදිරියේ තබාගෙනයි ඒක සාර්ථක කරන්නයි මේ මෙච්චර දුර අපි ආ බින්කුණ්ඩ වෙලා ඉඳගෙන එයාත් අර පුංචි පස්වල පුංචි වලකාරගෙන එයා ඒ මහා ලොකු ධෛර්යයක් දාගෙන නැද්දට වෙලා ඉන්නේ මොකද සංසෙන් එයාට පුළුවන් ප්‍රමාණයෙන් ගේ උසයාට බැරි වුණා ඉතින් ලොකු ලොකු දිගින් දෙකට එනවා සනසිල්ලයි ඕන සනසිල්ල සම්පූර්ණ කරගන්න ආවා නමුත් හරියට හරි අපේ සනසිල්ල සම්පූර්ණ කරගන්න කරපු වැඩ ඔක්කොම හරියට කලේ මුඩින් අතට හරවලා වතුරට සනසිල්ල පිරු නැහැ. ඒකට අපි බ්‍රාහ්මණය විතරක් නෙවෙයි. අපි කවුරුත් තාම මුඩින් අතට පෙරලාගෙනයි කලයට වතුර පුරවන්නේ. ඒ කියන්නේ වැඩේ කරන අවශ්‍ය විදිහට කරන්නේ නැහැ අපි. පැත්තක තියෙනවා අපි අදහස සැනසෙන්න ඕන දුකෙන් නිදහස් වෙන්න ඕන හැම දඟලිල්ලක්ම මිනිහෙක් මිනිමරන්නේ හොරකම් කරන්නේ සැනසෙන්නේ ඒ කොහොම අර සැනසෙල්ල සම්පූර්ණ කරන්න කරන නොකරන වැඩ ඒ සිද්ධ අන්න ඒක නිසා බ්‍රාහ්මණයට ඒ වෙලාවේ හිතුණා සැනසෙන මග හම්බුනේ අදයි සැනසෙන්න තමයි මම මේ දැන් අනිත් ආත්ම නොපෙනුනොත් මුළු ඔහුගේ ආත්ම කාලයේ ජීවිත කාලය. ඊදී කලේ ඔකටයි. නමුත් හරි ගිහින් තිබුණේ නැහැ. දැනීමට සැනසෙන හැටි හම්බුනේ කියලා අර ජටි කුරුව තිබිච්ච එකක් උඩු කුරුව කලා වගේ කියලා කිව්වොත් නෝ. ඊළඟ තව එකක් කියනවා ඒකට වැහිච්ච දෙයක් ඇරියා වගේ. වහල තිබිච්ච දෙයක් විවෘත කරලා පෙන්වන්නේ. ඒ මොකද්ද වහල තිබිච්ච එක කිව්වේ? අපි මොකද ඕක හැම මන පොතකම බලන්න හම්බ වෙනවා. ඔය සූත්‍රයක් අවසන් වෙනකොට ඕක තියෙනවා කාටවත් දේශනා කරලා. ඉතින් මේ ඔය සම්තෝෂයට කියාපු වචනේ කියලා ඉතින් අපි අවසන් කරනවා ඉතින්. කමක් නැහැ. එහෙම කිව්වට නමුත් ඒක නෙමෙයි. සම්තෝෂ මුනේ මොකකින්ද කියලා බලනකොට මේ වැහිලා තිබිච්ච දෙයක් ඇරිලයි කිව්වේ අපි දැනගෙන හිටියේ නැහැ මේ සැපය කොහෙන්ද ගන්න කියලා. ඒක වැහිලා අපිට. කොතනින් අපි ඒක නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යම් ධර්මයක් ලෝකේ තියෙනවා නම් පිටරට හෝ මේ රටේ හෝ කොහේ හරි බෝක්කක් අත්තේ හෝ එතෙන්ද හුඟනවා එතෙන්ද හුඟනවා මේ මොනවාද මේ සැපය හොයනවා. සංසී. අර එක්තරා අවස්ථාවකදී එක්තරා බ්‍රාහ්මණයෙක් මේක උන්වහන්සේගේ තිබුණා එක්තරා තරංගයක් වාද කරන්න ආවේ කියන්නේ. එයාගේ නම මතක නැහැ. එයා මේ හැංගෙන්න බොහොම සමර්ථයි. ඒ හැංගින්නේ එයා කිව්වා මම හැංගෙනවා පුළුවන් බෑ. වෙන්න ඇති. මේ ඇහැන්නා. ඇඟුනේ කොයිද මේ බොක්කක් අතේද කොහෙද ගෙම්බෙක් කියලා ඇඟිලා. බුදුහාමුදුරුවෝ කතාරම් දෙන්නවා. කොහෙද යන්නේ කියලා. ඊපස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා මම ඇඟිලා. දැන් ඉතින් වාර මාරු වෙන්න බෑ. බුදුහාමුදුරන් ඇංගිනවා හරි. අයිදා ඔන්න මම ඇංගුණා කියලා බුදුහාමුදුරු නොපෙනී හිටියා. එමුනේ. එතකොට මේ මිනිස්සයා ඉතින් නොයික් ඇඟවල බැලුවා. බලල බලල බලන. හොඳ ඉතින් මහා උසස් මානසික දියුණුවක් ඉදු. ශ්‍රේෂ්ඨ බුද්ධිලි. පස්සේ හොයලා හොයලා තෙහෙත්ලා මට නම් හොයන්න බෑ කියලා හිතන් ඔය පුංචි ළමයි කියනවනේ ඇඟි මුත්තන් දෙල්ලම් කරලා බැරි වෙනකොට ඒක හූ කියනවා. ඒ ඉතින් කර මට නම් හොයන්න බෑ කොහෙද ඉන්නේ කියලා. පස්සේ උන්වහන්සේ ඇහි ඉඳලා වැඩි. එයාට පේන්නේ මේ ඇහි ඉඳලා බුදුහාමුදුරුවෝ ආවා වගේ. ඇහි හිටියේ නෑ. ওই කබත් එක්ක උතන හිටිය හැකියි. නමුත් උන්වහන්සේ පෙන්වුවේ ඇහි ඉඳලා වැඩියා. ඒ වගේ අපි සෑම තැනම දුවන අර බ්‍රාහ්මණයා වගේ අපේ ජීව සපෝයන් නමුත් අර හැඟවිච්ච දෙයක් විවෘත කළා වාගේ සැපේ ගන්න පුළුවන් කමන්නගෙන්මයි ඒකෙන්ම මේ බුද්ධ දේශන මේ දේශනාවෙන් පෙන්නවා කොහෙවත් නෑ සැපේ මේ ඇතුළෙන්ම ගන්න ඕන එකක් පිටින් කවදදක්වත් හොඳ ඇතුළෙන් හැදෙන්න ඇතුළේ සැපේ මේ කසී බාරද්වාජට ඒක තේරුනේ නෑ මේ හැම තැනම ඉතින් සීසෑවව නොයෙක් නොයෙක් විවාහ ජීවිතේ දරුවන් ඇදුවා নানা ආකාර. ඒ ඔක්කොම කලේ සපෙන්නේ. මේ ඔක්කොම කළා තියෙන්නේ මොනවද? මෙතන මෙතනින් මේ විදිහේ කරපු හැටි සපනේ. අර සංගවිච්ඡ දෙයක් සංගවිච්ඡ දෙයක් අ විවෘත කළා පෙන්වුවා වගේ. ඊළඟ තුන්වෙනි තව එකක් තියෙනවා බණපොතේ මේ යම්සි ගමනක් ගිහිලා මුලාවටපත් වුණා අන්ධකාරේ. යන එනමක් නැතුව කැලෑවල් වලට ගිහිලා වැටිලා රැය වුණාට පස්සේ කොහාටද යන්නේ? කොයි පැත්තට ගියොත් මට මග හැදෙයිද කියලා නොපෙනෙන මට්ටමට යම් කිසි මිනිහෙක්පත් වුණාට පස්සේ ඒ පුජ්‍යලයාට තෙල් දැල්ලපු පහනක් ගෑන. මෙන්න මේ පාරෙන් ඵලයන් කියලා පහන දුන්නා වාගේ එළියන්ඩ මේ බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් මට මගේ මට අර පාර වැරදිච්ච කෙනෙකුට මම්මුලා වූ කෙනෙකුට පාර පෙන්වනවා වගේ අයිතිවාසිකම ලැබුණේ මේක යාපි ප්‍රශ්නේ කාටද තියෙන්නේ අපි හැම වෙලෙම සිතිවිලි ගමන් කරනවා ඒක තමයි මේ සංසාර ගමන කියලා කිව්වේ. සිතිවිලි වල නිරතුරුව ගමනක් තියෙනවා. ඇයි සිතිවිලි වල ගමනේ කියන කතාව කිව්වේ මොකද? ඒක මේ නිකම් සාමාන්‍ය වචනේ පුරවන්න කියපු කතාවක් නෙවෙයි. ගමන් ස්වરૂපයක්මයි සිතේ තියෙන්නේ. එක දැන් අඩියක් තියලා එයා අඩිය තියලා ඊළඟට අනිත් අඩිය තියනකොට මේ අඩිය උස්සන. මේ අඩිය තියෙනකොට අනිත් අඩිය උස්ස. එතකොට අඩියෙන් අඩියයි අපට අයිතිවාසිකම් තියෙන ලෝකෙ. අඩියක් තිබ්බනම් ඒ අඩිය විතරයි ලෝකයේ අයිතිවාසිකම්. ඒක අතහැරියට පස්සේ ඊළඟට තියෙන අඩියේ අයිතිවාසිකම්. අපි මහා ලෝකෙම අයිති කරන් ඉන්නවා තමයි. නමුත් අඩිය තියෙන තැන විතරයි යාටයි. එතකොට මේ අඩියෙන් අඩියට අපි සාමාන්‍ය භූමියේ අයිතිවාසිකම් ලබන්නා වගේ ඒක ගමන් යන නමින් හඳුන්වනවා වගේ සිටිවිලි එක සිතක් පහළ වෙලා එක කෘත්‍යයක් කළාට පස්සේ ඊළඟට තවත් සිතක් පහළ වෙනවා මේ කෘත්‍යයේ අයිතිවාසිකම් ඒ සිතට මිශ්‍ර වෙමි. එතකොට මේ අඩිය උස්සන්නේ අර අඩියට ගැම්මක් දීලායි. ඒ අඩිය උස්සන්නේ අනිත් අඩියට ගැම්මක් දී. ඒක නිසා ගමන සිද්ධ වෙනවා. ඒ වගේම සිතවිල්ලක් පාස. යම් සිතවිල්ලක් දඩගත්තේ ඒ සිතවිල්ලේ තියෙන ශක්තිය ඊළඟ සිතවිල්ලට දීලා මේ සිතවිල්ල නැති ඔය ක්‍රමෙන් බලපුවාම අපි සංසාරේ සසරට ඇතුල් වෙච්චලා සසරට ඇතුල් වෙච්ච දා අපි යම් ආරම්භයක් කළා නම් සිතේ එදා ඉඳලා එක්කාසු වෙච්ච ශක්තිය අද මේ සිතුවිල්ල අපි ළඟ තියෙනවා ඒ සිතුවිල්ල තියෙන නිසායි අපේ හැම වචනයකටම හැම ක්‍රියාවටම සංසාරෙම ඒ වචනේ ඇසිතී ඒකයි මේ සමහරුන් කතා කරනකොට රිස්සුන් දෙන්නේ නැහැ සමහරුන්ගේ කතා වලින් සමහර සතුටු වෙනවා. සමහරු කතාවෙන් මම හරි වැටෙනවා. කතා කරන්න ගිහිලා බැලුම් අහනවා. මේ මොනවද? අර සංසාර මිශ්‍රණේ අර සද්දට එක්කාසෙච්ච ප්‍රමාණයේ හැටියට ප්‍රිය හෝ අප්‍රිය භාවයක් වෙන්නේ. ඔක්කොම එක්කාස වෙනවා. උනාට එක්තරා ශක්ති ප්‍රමාණයක ඉස්සරහට නිර්වාණය. හැම ක්‍රියාවකම අපේ මුළු සංසාරෙම ඒක නිසා මේක ඉස්සරහට යන්නේ හොඳ හෝ නරක. හොඳ කෙරුවත් එහෙමයි නරක කෙරුවත්. හොඳ හෝ නරක කියන මේ දෙකම මිශ්‍රණයක් ආවට පස්සේ තමයි මේ නරක ආශ්‍රය හොඳක් කෙරෙන්නේ. ඒ නරක කරතත් ටිකක් අඩුවෙන් කරන්නේ. අර හොඳ මිශ්‍රණයක් තියෙන නිසා. සමහරු කියනවා ඔන්න ඔක අත්හැර දාලා එනවා. කලේ නම් වැඩි වැඩක් ඔන්නේ නේද? ඒ මොකක්ද යාගේ ජීවිතය ඇතුලේ අර හොඳ මිශ්‍රණය වැඩි 100ට වැඩි ගන්නක් තියෙනවා. ඒක නිසා ඒවත් එක්ක වැඩි බදා ගැනීමෙන් එල්ලෙන්න බෑ යාට. අර අර අර 100ට ගන්න වැඩි හොඳ වැඩි. අඩු වෙච්චා නෑ නෑ ඔහොම අත්හරින්න ඕනේ නෑ. ඕ වෙලා කරේ නගින් දෙනවා. ඉතින් ඔක්කොම කරබා යා කරබාට සංකරන්න අටේ නැතිව ඔය කරනවා ඉතින් ඒ ඔක්කොම අර සංසාරේ ගෙනා. ඒත් අපි දැනගන්න ඕන දැන් ඒ නොදන්න අවස්ථාව දිහාවේ මුත් අපි දැන් මිනිස්සු. ඒ මිනිස්කමේදී මේ තමයි මේක බොහොම සරුවට කරන්න පුළුවන්. ඒක නිසා හැම එකක්ම මම මේ ලාභයක් ලැබෙච්ච ප්‍රේණයක් පැත්තට හරවන්න ඕනේ කියන හිතවිල්ල ගත්තොත් ඔකට මේ අර වැරදිච්ච මාර්ගයේ මොකද ඒ හිතවිල්ල නොගත්තේ. ඒක නිසා සැප හොයන්න ගිහිල්ලයි මේ ඔක්කොම දුක් සංවිධානය කරලා තියෙන්නේ. මේ සැප හොයන්න ගිහිල්ලයි නානාකාරවල ඒ සැප තියෙන පැත්තට සිටිවිලි ගමන් කරලා තියෙන්නේ නොදන්නාකමම. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය ඔබ අඩිය තියන්නේ මොනම නරා වනකටද මෙන්න බලපන් ඔය අඩිය කියන තනේ වර්ධ කියලා උන්වහන්සේට රාම්පුවක් අල්ලන්නා වාගේ. එයාගේ සිතවිල්ල වැඩ කරපුවාම එයාට ලැබෙන අයිතිවාසිකමේ හැටි බුදුහාමුදුරන් මේ ධර්මයේ තුලින් පෙන්නනවා. ඒක හරියට පාර වැදිච්ච මිනිහෙකුට හරියට පාරට අඩිය තියන්න එළිය දුන්නා වගේ කියලා කියනවා. අන්තිමට උනේ මොකද්ද? මේ අයිතිවාසිකම් තුනම භාරද්වාජට ඉතුරු. කිව්වේද? ඊට පස්සේ තමයි අන්තිමට කිව්වේ ස්වාමීන් මම ආදීදල වහන්සේ අනුගමනය කරන කෙනෙක් උන්වහන්සේගේ දේශනාව අනුගමනය කරන කෙනෙක් ඒ වාගේම වහන්සේගේ සංඝ ගුණ එක්කමගේ ජීවිතය සම්බන්ධ කරගෙන ඊට අනුව පිළිපදින ඊට අනුව සලකන කෙනෙක් ඒක නිසා මට වහන්සේගේ පිහිට ලැබෙන්න ඕනේ කියලා පැවිද්ද ලැබලා ටික කලක් ගත වුණාට පස්සේ භාවනා ආයතන සීලු පිරිසුන්නසා අමා මහ නිවන් අවබෝධ. ඉතින් දැන් මේකෙන් ඒ කසී බාරද්වාජ සූත්‍රයෙන් මේ අවසන්. ඒක දැන් ඕනෝ ප්‍රශ්නයක් මේ ගැන අහන්න තියෙනවා නම් ඇහුවට ඕනේ. නැද්ද මහත්තයා? ස්වාමීනි මේ ඉතාවස්තාවක සංකේතයන් ඉක්මනට ආවට පස්සේ එනික වැඩි වෙනවා මේක නිදීමක් නිසා වෙන දෙයක් නැහැ කියන නිවීමක් බව. එතකොට එතනින් එහාට පුද්ගලයා විසින් ඉගෙන ගන්නවද? එහෙම නැත්නම් ඒ පුද්ගලයාට ගැටි කියලා කියනවා. ආ ඔව් ඒ විදීම මේක විදීමක් කියලා යම් කිසි කෙනෙකුට වැටහුණ වෙලාවේ තමයි අර කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන ওই හතර ක්‍රියාත්මක වෙමිනුයි මේ ජීවිතේ රඳෙන්නේ ඒක නිසා ඒවා නවත්තන තරමට ජීවිතේ පැවැත්ම අයිතිවාසිකම නවතිනවා ජීවිතේ පවතිනකම් විඳවන්න ඕන විඳවීම නවතින්න නම් සම්පූර්ණ විඳවීම මේ ජීවිතය අවසන් වෙනවා එතකොට ආ එකයි අර අපි කලින් කිව්වේ අපි ලැබලා තියෙන්නේ තාම භයානක අයිතිවාසිකම තමයි ජීවත් වීම කියන එක ඒ ජීවත් වෙන නම් මේ විඳවන්නම ඕන ඒ නිසා විඳවිල්ල නවත්තන්න අර කියන යෝග වීම කාම භවදිච්ච විඥා කියන ඔය හතර යෝගිය නවත්තන්න ඕනේ ඒක භාවනාවකින් ක්‍රමෙන් හිමින් කළ යුතුයි. හොඳයි පින්නතුනි දැන් වෙලාවත් හරි උත්තර වෙන්න ඕන. එතකොට දැන් අපි මේ විදිහට ධර්මය ආශ්‍රය කරනවා ආශ්‍රය කරමින් පුළු පුළුවන් හැටියට මේ ජීවිතෙන් බේරීමට උවමනා කරන හැඟීම් ඇති වාසනාවන්ත අය තමයි මේවට මේ තරම් උනන්දු වෙන්නේ මිනිසා අපි හිතාගමු අප මේ මේ ආකාරවලින් ඔබට මේ ධර්මයේ දැනගැනීමට ඒකාන්තයෙන්ම සීල දිව්‍ය රාජ්‍යම් විහාගයේ පිහිට ලැබන වගේම මේ අප විශ්ින් අපේ ජීවිතවලට මේවා එක්කාසු කර ගැනීමෙන් අපිට සිදුවෙන්නා වූ සිතගෙන සල්සා සාන්තිය ගැන සල්සපිතෙන්නා වූ සියලුම ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අවශ්‍ය කරන්නා වූ ස්ථානට අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සමූහයන් නමින් නැසීමේ පරිලෝකයේ මව්පිය ආදී සියලුම ඥාති වර්ගය අද්භූත පින්තුන්ද ලෝ සතුන්ද අපේ මේ මේ පුණ්‍ය ශක්තියේ කාන්තෙන් පිළිගනිත්තා ඒ දිව්‍ය රාජ සමූහයාට ඒ සමටවත් මේ හැමතෙමත් ඒකාන්තයෙන් මේ පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ අමා මහ නිවන් පිණිස හේතු වේවා යන් හිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියලා ආකාශට්ටාය ඥාතීන් බින්දෙන්නේ ධම්මිතු සමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු